नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्ते भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කේවානි වික්ඛවේ අනුස්සරියානි සතමානිච දස්සනානුස්සරියං සරණානුස්සරියං රාමානුස්සරියං සික්ඛානුස්සරියං පාණිසරියානුස්සරියං අනුස්සතානුස්සරියං තේ ශ්‍රද්ධාවන්ත පින්තුනි සුනෝපාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්රාජෝත්තමයන් වහන්සේ විසින් සැලැස්නුවර ජේතවන් මහා විහාරයේදී සූවනක් ශිෂ්‍යයන්ගේ දේශනා කරන ලබේ අනුත්තරය ධර්ම සූත්‍රයයි ධර්ම දේශනාවේ මාතෘකාව. ඉන්නේ ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම දේශනාවක් නිවන් දොරටුවක්. ධර්ම සංජායනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ මෙනෙහි කිරීමක් නිවන් දොරටුවක්. භාවනාවේ දීමක් නිවන් දොරටුවක්. නිවන් දොරටු පහක් මේ බුදු සසුනේ තියෙනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාවක්, ධර්ම සංජායනාවක්, ධර්මයේ මෙනෙහි කිරීමක් නිවන් දොරටු වන්නේ භාවනාවක් වැඩෙන්නේ එන්නේ නෙවෙයි. එනිසා දැන් මේ පැයක එකමාරක පමණ කෙටි කාලය තුළ දේශකයන් වහන්සේට ශ්‍රාවක පිළිවෙත චිත්ත සමාධිය ඇති වෙන හැටියට අපි කය සංස්කම් කරගන්නවා. ඒවාගේම සංස්කම් කයක් ඇතුළ වාදිතේ නොබලා උදකින නොබලා අත්පාද ඉහා මහා හරවන්නේ නොමැතිව අන්විහේත නොයි දෙසවන් නවාගෙන මේ දහම් සභයේ සවන් දෙන්න. තව තවත් හේතේකින් සම්මතාවෙන් වාක්‍යයක් දෙවි වාක්‍යයක් උදා වෙන කාණේ දෙනවා. ඒක ප්‍රථමයෙන් අර සුතිපද සංඥාස්සා ගැන ජීවිතයක අවසානයේදී යහපත් කුසල ධර්මයක් පිළිපැත් වුණා නම් ඊළඟ ජීවිතේ පුණ්‍යවන්ත වාසනාවන්ත ජීවිතයක් වාසපත් වෙනවා වගේ වර්ණයක් ගෙනියන මොහොතේදී ධර්ම ශ්‍රවණ ධර්ම දේශන බුද්ධ වන්දන පරිත්‍රාණ ධර්ම ශ්‍රවණ පරිත්‍රාණ ධර්ම සම්ධායන භාවනා ආදී වශයෙන් යම්කා දස පුණ්‍යක් ක්‍රියාවත දස කුසල කර්මපතේට අයිති ධර්මතාවන් අනුගමනය කරතොත් ඒ දෙන වාක්‍යයක් වාසනාවන්තව දෙනවා වගේම උදා වෙන වාක්‍යයක් වාසනාවන්ත පුණ්‍යවන්ත වාක්‍යයක් වාටපත් වෙන බැවින් අද මේ ධර්ම දේශනාවේ අපි ගෞරව සංකේතව සාවධානව සමන්දේට අවිස්ථාන සබා ගන්නෙමු. මේ දේශනාවේ තුලින් මේ ක්‍රමයේ තුලින් අප දෙකා හේතන ජනිත වෙන ධර්ම ශාක්‍යයේ කුසල ශාක්‍යය මෙලව ගෑගෙන පරලව ගෑගෙන සසල ගෑගෙන කෙලෙකම ජයගෙන ආත්මය ජයගෙන අපරාධිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ මේ සැනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීතාග්‍ර අමාමහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන අනිසං සදාගෙන මේ දේශනාවේ සවන් දෙන්නේ සම්මාන බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් මුල වෙනලේ දේතු දේශනා අනන්තයි අපරිමාණයි. ඒ දේශනා තුළින් අදාපත ලැබී පවතින සුවාසුදාස ධර්මස්කන්ධය. තවත් ඒක සම්පීඩනය වෙනකොට නවාංග සාස්ත්‍රු ශාසනය. තවත් එකකින් දෙනකොට සංඛ්‍ය මහා නිසාය. තවත් එකකින් දෙනකොට ත්‍රිපිටක ධර්මය. ඒකම ධර්මනා ගුණය. තවත් දුරට ප්‍රතිසන්නකොට විමුක්ති සත ඇතේ සාන්ති කර ධර්මය. සරුවඥන් වහන්සේ දෙසූ ධර්මයේ එකම විමුක්ති රාශියෙන් අසවා ධර්මයක්. මහා සාගරය විශාලයි. මහා පොළොවට වඩා සාගරය විශාලයි. ඒ විශාල සාගරයේ කොතනින් දින බිඳුවක් ගත්තත් කියන්නේ එකම රාශියයි විමුක්ති රාශියයි. ඒ වගේ සරුවඥ දේශිත බුද්ධ දේශිත ශ්‍රී සාධාරණේ කොතනින් දහම් කර්යයක් ගත්තා ඒ දෙකෙන් නිවන් රෝධයයි ඒක නිසා දැන් අපි මේ මාතෘකා කළ අනුසරය ධර්ම දේශනයේ තුලින් අපට නිවන් රසින්න ගන්න ලැබේවා කියලා අවිස්ථාර සබා ගන්නවා කේ ඉමානි භික්ඛවේ අනුස්සරියාමි මානෙනි අනුස්සරිය ධර්ම සයක් ඇත කතමානිච්ච ඒ සය සවරක්ද දක්ෂනානුස්සතිය දැකීමෙන් උතුම් දැකීම නම් වූ දක්ෂනානුස්සතිය සරණානුස්සතිය ඇතිවීමෙන් උතුම් ඇතිවීම නම් වූ සරණානුස්සතිය ලාභානුස්සතිය දැකීමෙන් උතුම් ලාභය ලැබෙන ලාභානුස්සතිය සිතානුස්සතිය ඉගෙනීමෙන් උතුම් ඉගෙනීම ලබන සිතානුස්සතිය පාරිශාලානුස්සතිය උපස්ථානයන් අතරේ උතුම් උපස්ථානයේ වෙන පාරිචර්යාවස්තරිය අනුස්සතාවස්තරියන් සිහියෙන් උසස්ම සිහියෙන් වෙන අනුස්සතාවස්තරියන් මේ තමයි අනුස්සරිය ධර්ම හය මේ කෙටි මාතෘකාව තුළ කර්ම හයක් අපට පහදා ගන්නට තියෙනවා සරුවක් යන වහන්සේ එකක් එකක් ගානේ පහදා දුන්නා දර්ශනානුත්තරයන්ට කතා හොති. මේ දර්ශනානුත්තරය කියන්නේ දැකීමෙන් උතුම් දැකීම නම් කුමක්ද කොහොමද? මේ ලෝකයේ ඇතැම්පේ ඇත පිනවල නොයෙක් දේ දකින්න යනවා. සතුන් දකින්න යනවා. ජාතකාව යාල කියන්නේ ඇතුන් දකින්න සතුන් දකින්නේ. අක්ෂරන් දකින්න යනවා. යාන වාහන දකින්න යනවා. පොකුණු දකින්න යනවා. උයන් දකින්න යනවා. එවාගෙම අලංකාර හෝටල් දකින්න යනවා අලංකාර මාළිගා දකින්න යනවා අලංකාර පෙරයක් මේ සාමාන්‍යයෙන් එළතුන් ගැන ආදී දක්වන පෙරවල් කරන්න යනවා නාස්ති සංදර්ශන බලන්න යනවා මේවා බලන්න යාම රෝගී කියනවා නමුත් ඒක අනුත්තරේ වන්නේ නැහැ මක්නිසාද නැ නිද්දිකාර විදර්ශනාඥාන ලබන්න හේතු වෙන්නේ නැ විරාකාරය කාම මනසිකයේ කෙලෙස් නැති කරන්නේ හේතු වෙන්නේ මේ නිරෝධාවය සර්වාකාරයෙන්ම ක්ලේශයන් නැති කිරීමට හේතු වෙන්නේ නැ උපසංහාවය කෙලෙස් සංසිඳවන්නේ හේතුවක් නොවේ නා අභිඥාවය ඒ කියන්නේ විශේෂ නුවණින් ආර්ය සත්‍ය දැකීමට හේතුවක් නොවේ මේ සම්බෝධාවය සතර මාර්ග සතර පාර ලබන්නේ හේතුවක් නොවේ මේ නිබ්බානාවේ කියන දුක්ඛාවේ සංසිඳීම වූ නිවන පිණිස හේතුවක් නොවේ. යම් කිසි දෙයක් නිහිත සද්දෝ නිහිත දේනෝ ඒ සංකගතෝ ශ්‍රද්ධාව පිහිටුවාගෙන ගෞරවය පිහිටුවාගෙන ඒකාන්ත අවිචාරයක් සිටියේ දරාගෙන බුද්ධ රත්නය දකින්න යනවා සංඝ රත්නය දකින්න යනවා සිල්ලුතුන් වහන්සේලා දකින්න යනවා දකිනාහාස දකින්ද යනවා. බෝධින්හාස දකින්ද යනවා. දන්ත ධාතුන්හාස දකින්ද යනවා. සරුවක් ධාතුන්හාස දකින්ද යනවා. එවාගෙම අසුබ දකින්ද යනවා. මේ වාගේ දෙකින්ම කුසලකේ පහළ වෙන ධාතුන්යක් සඳහා ආසිතේ සඳහා පිටුවාගෙන යනවා. මේ යාම මේ කාන්තේන්න අනුත්තරිය දැසීමක් හේතුවක්. ඒ මක් නිසාද? සත්තාන විසුද්ධියා සිත් වෙන පිරිසුදුමිය පිළිසෙල ඇති වෙන හේතු වෙනවා. සෝත පරිද්දවාන සමතිත්තනාවේ සෝතේ හා හැඳීම සංසිද්ධියේදී දැකී හේතු වෙනවා. දුක්ඛ දෝමනස්සානං අස්සගමාවේ දුක් දුම්නක් ඉක්මවා යාමතේ දැකී හේතු වෙනවා. නිබ්බානස්ස සත්‍යිතේයාවේ ඥාන සබුරණාවේ සතර මාර්ගඥාන සත්‍යනාවේ දැකී හේතු වෙනවා. නිබ්බානස්ස සත්‍යිතේයාවේ නිර්වාණ ධාතුව දැකීමට සාක්ෂාත් කර ගැනීමට ඒ හේතු වෙන බැවින් එම දැකීම අනුස්සය ධර්මයයි අනුස්සය දැකීමයි කියන එක දේශනා සඳහන් කළා. මෙන්නතුන් අහලා ඇති අපේ සරුවඥන් වහන්සේ සයිතිලෙන්න මාස්තේ වාස 29 වෙනි හරියට අසල පොර දවසේදී උයනට යද්දී දකින්න ලැබුණා මේ ශ්‍රමණ රූපයක් නේ වාසිකිතේ නොබලා සුරතිව නොබලා සුදි විසංගය අධිතරවා පාපය පොරේ එල්වාගෙන සතෝ සංසජාන කාලීන දිනුවනේ තියෙනගෙන සාස ශ්‍රමණ රූපයක් දැක්කම එතකොට මුන්වහන්සේගේ සිතේ ලොකු ආභෝධයක් ඇති වුණා එමත් නිසාද ඊට පෙර අවුරුද්දක් තිස්සේ වාර තුනකදී හිතේ සංවේග දායක දේවල් දැකලා ඒකම සංවේගයෙන් තමයි ඉතිරි ඒ කියන්නේ වයෝවෘද්ධියෙන් දැකීමේ රෝගාතුරයෙන් දැකීමේ මූර්ත ශරීරයක් දැකීමේ මාත්‍ර සංවේදයෙන් තමයි අවුරුද්දක් තිස්සේ ගත කෙරේ. ඒ ජරා රෝග මරණ ඉක්මවා යාමට ඇති හේපායන මාර්ගය අභිනිෂ්ක්‍රමණය කියන නාතික සිටේ ආභෝධයක් ඇති වුණා. ඒ ආභෝධය නිසා අප දුන්නේ අන්න විසුද්ධිය සලක පරිඥානං සමසික්ඛමාවේ දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥාය සම්බිදමාය නිබ්බානස සත්‍ය කියලා කියන්නේ ආනිසංස කොහොම ලබන්න සමර්ථ වුණා. එදාම සාහනබතර කුමාරයා උපන්න දවසේ නැතිව අභිනිෂ්ක්‍රමණය කොට අනුමාන අභිනිෂ්ක්‍රමණය රේඛයි වුණා. හත්දාසක් ප්‍රීතිකයෙන් ගත කළා. අදින දවසේ පිරිසුනා යදියා. ඊළඟ තුමාණේගේ ආලාර සාලාර උද්දකරා සූත්‍ර දෙකලයට වරින් වර ගිහිල්ලා සාකච්ඡා කළ සමගින් අස්ස සමාපස්සේ පංච අවිඥායට දෙවිවා. ඊළඟ දුක්ඛ ක්‍රියාවට පටන් ගත්තා. මහා ප්‍රධාන විදියට අවුරුදු 6ක් මෙසේ විශ්වාසවන්ත වෙන අවුරුදු 36 දී සුජාතා සිටු දේවිය පිළිගැන්වූ පිළිතුරු වළඳන ස්වකීය ග්‍රාහකතුමා පිළිගන්නේ කුසකමෙන්තියාට පිළිගෙන මේ මහා රෝහින් වාසයට නැලෙන තිබුණු මාර්ගයේ ගමන් කොට නැගෙන දෙයක් බලා මේ කුසකම අතුරු තැන කරනගුණ 14 රියන් විදපාර ඇති වාසිරාසන රූපව මාර්ග පරාජයට සෝතුලා සම්මා සම්බුදුනා මේ බුද්ධත්වයේ කියන උතුම් අවස්ථාවට සමෙන්දාර දර්ශන අනුස්සරිය වුණා නේද ඒ දැකීම අපිටම ප්‍රයෝජනවත් වුණා නේද? ඒ බොමුලදී මේ කල්ප කෝටයක් ගණන් ඉස්සේ චිත්ත සංකාමයේ වත කරගෙන සිටියා වූ 1500ක් පමණ මේ කෙලෙස් මල සම්පූර්ණයෙන් සෝදා විසුද්ධියටපත් වුණා. ශෝකය කාර්යයේ සම්පූර්ණයෙන්ම නැති කළා. දුක්ඛය දෝමනසේ සම්පූර්ණයෙන් ඉක්ම ගියා. සතර මාර්ග ඥාන කලඥානපත් වුණා. ශාන්ත නිර්වාණ ධාතු සාක්ෂාත් කරා සමන්වාන්සේ ත්‍රිවිධ වාක්‍යයක් ප්‍රකාශ කළා. ඒ වගේම පින්තුන් අහල ඇති හෝනිත උපතිස්ස දෙතල. හෝනිත උපතිස්ස. සතුකාරයේ සාරිපුත්‍රේ මහා මෞර්යයන් අද සෞදෙන වහන්සේ. මේ දෙනම වහන්සේ සංවේ පරිද්දාගත කුමාරලට පරිදෙන්න ආවේ අපේ සතුරක් යන අනුබුද්ධිය ඉස්සර වෙලා. මේ දෙන්න එක දවසේ උපාන්නේ. එක දවසේ නම් ලැබුණේ. එක දවසේ අතුරු කියුණේ. එක දවසේ සීල මංගල කටයුතු සිද්ධ වුණේ. මේ දෙන්නට හිරවැලි කියා 250 250. මේ දෙන්න තරුණ වයසේදී මේ වේදේ කෙලවරට උගදගෙන බොහොම විනෝදයෙන් ගත කළ අතර වර්ෂයක් පාසාම බියක් සබ්දයක් මූල්‍යයේ පැවැත්වෙන විරාග සමන්විතේන නාට්‍ය සංදර්ශනය බලන්න පුරුදු වෙලා සිටියා. මේ නාට්‍ය සංදර්ශනය සැබවින්ම දර්ශනානුත්තරයේ නෙවෙයි. නමුත් මේ දෙන්නට දර්ශනානුත්තරයක් කරගත්ත කොහොමද? වර්ෂයක් පාසා මේ දෙන්න විශාල ප්‍රමාණයක මුදල් වැය කරන මේ නාට්‍ය සංදර්ශනයේ. සෑම දිනක කලෙවි විශාල ප්‍රමාණයක් එතන සපයාගෙන මේ නළු නිලියන්ට තෑගි දෙනවා. සමීපයට තෑගි දෙනවා. සංවා කරනවා පිළිසිමත් වෙන අක්ෂර සංග්‍රහ සංග්‍රහ වෙනවා. මෙහෙම අවුරුදු පතා විනෝද වුණා. ඒකවල මේ දෙන්න සංසාරයේදී ජීවත් කරගෙන ආව ප්‍රඥා භවන්තකාර නිසා යෝනිසම මනස්කාරයෙන් කල්පනා කළා. මේ නතන නළු නෙල්ලියෝ. මේ ගායන ගායකයෝ. මේ බලන සියලු දෙනාම විනාමයේ විනාමයේ සත්‍යයෙන් සත්‍යය ජරාවට ව්‍යාධියට මරණයට ඇදීගෙන යනවා නේද එවන් මේම අවුරුදු 100ක් යම් විස්තර මේ සියල්ලම මෙතනින් ආසන නැගුණු වනාකුළු විසිරි යනවා වගේ ඔවුනෝගේ කර්මාරූප විසිරි යනවා නේද මේක හා විස්තර දෙයක් නේද මේ නැතිනේ ගැනීම විනෝද වීම අත්පොල්සන් ගැනීම මේවා විස්තර දේවල් නේද මේ කාර්යයේ අර මරණ තුනක් ඇති කෙනෙක් සැලිතාවලු සිද්ධියක් නේද? ඒක මේ දෙන්නට සුදුම සංකල්පනාවක් ඇති වුණා නෝනට වැටුණා. ඒ මේ දෙන්න මේ නාට්‍ය සංදර්ශනයේම සමන්වියෙන් දක්ෂනානුකරයක හරවාගත්තා. අන්තිමේදී සංගයේ අවසානය ළඟ පරිගෙන එතන නිවනක් නොමැති බැරි මුළු ගම් විද්‍යාවේ සුසාරා ඇවිත්තා. වර්ෂ ගණනාවක් කුෂ්‍ය ඇවිල්ලා. ඇවිල්ලා ඇවිල්ලා ලබා ගන්න තියාගන්න බැරි වුණා ජරා මරණයෙන් අපේ දුරු නිවනට යනවාගෙන කල්යාණයේ සිරේක් තියාගන්න බැරි වුණා. අපි බුදුන් අපි ආශ්‍රය කරන වට ගෙන්න ප්‍රශ්න කළාම හරියට පොත් ගා ඇතුවාම දේවදා කියන්නේ වගේ තමයි උත්තර ලැබෙන්නේ. අන්තිමේදී මේ දෙන්න ආපසු මුලස්කාරයේ කැවිලා දෙන්නම කතිකා කරලා මේ ලෝකෙ හිස්සෙන්න බෑ. අපි නැවතත් යමු. දෙන්න දෙනගෙන් යමු. කාතරයි කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් දෙන්නම එකතු වෙන්න කියලා එකම දවසේදී මේ දෙන්න පිටත් වුණා. මේ රජගහනුවර සමීපයේනේ මේ දෙන්නම මේ ආශ්‍රමයේ රජගහනුවරට ආසන්න තැන. නාලන්දාව රජගහනුවරයි දුරක් සමානයේ අද කාමයේ ඇතුළේ සැතපුම් පහක්. ඉතින් මේ දෙන්න අතරේ උපතිෂ්ඨ කියන්නේ අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ උපතිෂ්ඨ සමින්දාවියන් වහන්සේ සතිගාමවට ඇතුළු වෙලා යනකොට ගියම් ගියම් ගාමී පිළිතුරා වදිනේ අත්දී මහරහතන් වහන්සේ දකින්න ලැබුණා. මෙතෙක් කල කවදාකවත් ඔය වගේ පැහැදිලි රූපයක් දැකලා නැහැ. ඔය මේ සිංහිය කියලා කියන්නේ නැත්තා. මේ වගේ ශරීරය තුනේ දැකලා නැහැ. උන්වහන්සේ වගේම බම්ලයක් සමග යටිලා දුර මෙච්චයි. වාසිත දැනීමක් උන්වහන්සේට නැහැ. කියන ගන්නේ මහා මනාපිහි සුපිරිචර්ය අධිතරා දෙන්නවා. ඒ කියෝ ගමන් කරනවා. මොකද තාරන්ත ප්‍රයත්න තේල්ලේ තියෙනවා. පස්යෙන් ගියා නැරෙන උතුමන් ළඟ නිවනක් ඇති කියලා අහන්න ඕනේ කියලා පස්යෙන් කියනවා. සාතන් වහන්සේ පිළිසඳා ලබාගෙන ගහක් වලට ඇවිල්ලා ගම් බලගන්න. මේ උපතින්ගේ පරිචාරණයන් වහන්සේ කියන්නේ ඇරගෙන ආත්මයක් හදාගන්න. ආත්මයක් හදාගෙන චරිතරාගත සමාධි දෙන්නේ අප දෝමණය කරන්න දුන්නා. වරදන තුරු සත්‍යයෙන් ඉන්නේ සමාධි පැලේ. කතාවක් ධම්මාවේ අවසානයේ පාත්‍රයක් ඉල්ලගෙන ශෝධලා පිටුතල දුන්නා. සාතන් වහන්සේ දැහැටි වළඳන මොහොතෝනේ කියලා පස්සේ ඔබ ගෞරව සංස්කෘතියව කතා කළා. ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රයත්න සාර්ථකයි. ඔබ වහන්සේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්නයි. ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද ස්වාමීනි? ඔබ වහන්සේ සාමි ශිෂ්‍යයෙක්ද ස්වාමීනි කියලා ප්‍රශ්නයක්. මේ රහතන් වහන්සේ කියන්නේ පරිද්දායකියෝ බුදු සාසනයේ පටහැන්නේ වැඩි කතා නැතුව කෙටියෙන් උත්තර දෙන්න ඕන කියන ඉතාලනේ ඒවමම නවක හැදිද්දේ. නම් මේ සාතුන් වාසේ ගෞතම සාතුන් මුන්ද්‍රයන් වහන්සේ මම උන්වහන්සේ ශිෂ්‍යයෙක් කියලා. නැවත ඒවා ස්වාමීනි මේ ගෞතම සිද්ධාර්ථ ගෞතම සාතුන් මුන්ද්‍රයන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් දිනා මට අවසර ලැබෙනවා. නැවතත් මම මේ නවක හැදිද්දේ දිග දේශනා කරන්න මම සමත් නැහැ. නෑ ස්වාමීනි මම මොහොම සිටියේ කියලා. වොම සිටියේ කියලා. මට පුළුවන් මේක කියලා ගුණයේ තියෙන තේරුම් ඒ නාමයේදී අසිරිම අරහ කරනවා ප්‍රථම දාසාවන් දේශනා කළේ. සංගතනාගේ බණපීඨ වැඩිමින් ඒක ඔබ දන්නවා. යේ ධම්මා හේතු භගවා ඒ සංහේතුන් සතාගතෝ ආව ඒ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මා සමනෝ යේ ධම්මා හේතුපදා යම් ධර්මයේ හේතුවෙන් අට ගන්නා ලබන හේතම් හේතුන් තථාගතෝ ආහ ඒ පරපර්ණයන්ගේ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා ඒකංක යෝනිරෝධෝ ඒ හේතුන්ගේ නිරෝධයක් දේශනා කළා ඒ මං වාදී මහා කරුණෝ මහා ශ්‍රවණෝ අපේ සාස්තුල වහන්සේ මෙලනේ දේශනා ඇතිසේක කියලා ගාථා කලාපර දේශනා කළා වාසාපද අතරින් දෙකක් ඇහෙනකොට ඒක සිය දහස් තුනෙන් වටා ගන්න උපතිස්ස පරිම්රාජිකයන් වහන්සේ දහසක් නැති ප්‍රතිවන්විත සෝවාන් මාර්ග ඵලයෙන් අමාන අදිවම් ආපෝදු කළා. ළඟනම කාර්යකලා සියලු විස්තර ආගම් කරගෙන ඉන්නේ. තුන් විතක් ප්‍රදර්ශනා කරලා මම මේ නිත්‍යයතරම වෙනවා කියලා පොරොන්දු වෙලා පක්ෂයෙන් පක්ෂයට ප්‍රියන තේමාවේ පක්ෂයෙන් පක්ෂයට ගෞරවයෙන් ගමන් කරලා ආකාර කළ තමයි නිත්‍යයට කියේ. කොහොමද පරිණාමය කියනවා සම්මුඛ වුණා. උන්වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කරනකොට ගාථා පද හතර ඇහෙනකොටම ඒ කොහොමද පරිණාමයන් වහන්සේගේ සෝවාන් මාර්ග පරිණාම අවබෝධ කළා. දැන් මෙතන පැහැදිලි වුණානේ අර සාන්ත ඉරියව්වෙන් හැදෙන කරන සෞවිද්‍යයන් මහන්සිය කියන්නේ අපගේ මහා රහතන් වහන්සේ දැකීම දර්ශනානුස්තරයක් වුණානේ. ඒ දැකීම නිසා සත්‍යානං විසුද්ධිය විසුද්ධියට පත් වුණා. රෝධ පරිජානං සමතික්ෂණාවේ රෝධ පරිජේ ඉක්මවන මාර්ගයට පත් වුණා. දුක්ඛ දෝමනසානං වස්සදනාවේ දුක් දොම්න අසන්ති දේවයට පත් වුණා. ඥාන ඥාන සාධුමාගේ මාර්ග ඥාන ඵලයන් ලබන්න සමත් වුණා. නිබ්බානස සත්‍යය නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමත් වුණා. මේ දෙදෙනා වහන්සේ තමන්ගේ පිළිවෙල දෙසිය කණාවක් සමග බුදු සසුනේට යොමුණා. දෙසිය කණාවක් ශ්‍රාවක පිරිස එක දවසේම රහත් වුණා. එහිම උපතිස්ස පරිණාමිකයන් වහන්සේ ළඟින් සිට සතුව ප්‍රසිද්ධ වූ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නවත්පුර පතරස්වා කොහොදාසේ රහත් වුණා. රන්වේන කෝලිත පරිදානික නම් සිට මහමුගලන් මහරහතන් වහන්සේ දවස් 8කින් රහත් වුණා. දැන් මේ සියල්ලට හේතුුනේ දර්ශනානුසරිය නේද? සිනතු මහණැති මහා පාසුක මහරහතන් වහන්සේ වටිනවා දැකලා කතා කරලා ඉන්නේ ධනහරන්නේ වටිනවා දැකලා කුල දරුවෝ 1000ක් දෙනා පරිදිව සෞඛ්‍යමේ සසා මහා රහතන්ට පත් වුණා. මහා පාස සමාරහතන් වහන්සේ ශිෂ්‍යලාභයන්ට කියා සම්රුප්ත දෙන්නේ. මේ චන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ දැකීමේ සමන කුල දරුවෝ 1000ක් දෙනෙක් පරිදිව රහත් වුණා. ඒවර මෙහි වරකාර. චන්ද්‍රගුප්ත රහතන් වහන්සේගේ ශිෂ්‍යයේ ශ්‍රී ගුප්ත රහතන් වහන්සේ දැකීමේ සමන ප්‍රසාදයෙන් පාතෝ කුලතරෝ දහසංගෙනෙක් ශරීරව රහත් වුණා. සූරියුත්තරහතන් වහන්සේගේ තිසරාඥාවක් වන්නේ ධර්මාශෝක රජකමලේ වැඩ සිටි මහා ධම්මදාසික රහතන් වහන්සේ සැලැවේ දහසක සමාපත්තිය යදී ඉලවතදී ධර්මාශෝක රජුගේ සෝයුරු කිස්ස කුමාරයා උපරාජකම ලක්ෂයක් වෙනක සමග මොදන්නේ නිවන ආශ්‍රයයේදී ඒ අනුව දකින් ලැබෙන මේ රහතන් වහන්සේගේ පිටුපසින් ඇතෙන් කොළහත් නිතියක් හදාගෙන පවන් කරනවා දැක්කා. මේ දැකීම නිසා මොකද ඇති වුනේ? මේ ශිෂ්‍ය කුමාරයාට ශිෂ්‍ය උපරාජතුමාට දුතුන අහෝ ගුණතරම් ආස්වාවිද බුදු සසුනේ මහා දක්ෂිරිය. අපරාජයන් දක්ෂිනවට වනසත්තු පානමය දුන්නා. සිල්ලුතුන්ගේ ඇරෙන්න වනසත්තුව තැන්කර උපස්ථාන කරනවා. එනනම් ආපසු සාධිවාසයේ දින අවියාවල මහා සබලා මහා රජුන් වහන්සේගේ අවසර ගැන ඒ ලක්ෂ්‍යක් විශේෂයෙන් මහා ධර්ම රාජිත මහා රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් හැටියට සහිතව සෞඛ්‍ය සඳහාක් වුණා. කාලිංග යුද්ධයෙන් මහා සංවේගයේට ධම්මසන තාක්ක තුන් වරුද්දා මානසික දුකෙන් පෙළෙනු අශෝක රජතුමා දවසක් මාළිගාවේ මතුමාස්ලාවේ සක්මන් කරමින් සිටිද්දී සීනඳුරු කවුලෙන් දකින ලැබුණා අගනිඳුනේ ඈතින් වදින නිජෝද සාමණේරයන් වහන්සේ. මේ නිජෝද සාමණේරයන් වහන්සේ වදින වේලාවේදී මේ රජුවන්න පුදුම සංකල්පනාවක් ඇති වුණා. අනිත් මිනිස්සු මේ පාර යනවා. වර්ණකෙස බලනවා, ඔළුවෙන් බලනවා, හස්ත පාද විකාර කරනවා, කලබලෙන් යනවා. විකීර්ණ යනවා. මේ තුලා ස්වාමීන් වහන්සේ වාසිත බලන්නේ නැහැ, උදෙම බලන්නේ නැහැ, අතපය වේවන්නේ නැහැ, බොහොම සාන්තව ගමන් කරනවා. හිතුණා මේ රජුලන්ට වයසින් දෙන්නේ කුඩා වුණා මුලාන්සේගේ උසස් ගුණයක් ඇති, ගුණ නිදානයක් වගේ ඇති සාකච්ඡා කරන්න ඕනේ කියලා ඇනිසෝද කියනවා, "අහාමුගේ නන්නාර පොඩි ස්වාමීන් වහන්සේ මේ ශ්‍රවණම කරගෙන ඉඳයි" ඉතින් ඇනිසයාගෙන් ආරාධනා කරලා ඇති බලන්නේ කියලා. තරමේ කියනවා ඉක්මනින් ආරම්භ කරන්න දෙන්නේ. ඒ කියන ආරාධනා කරනදී දැලුවා කියන දුකවලු. ඉතින් මේ රහතන් වහන්සේ ආස්තාව දුනාස්තාවන්ගේ මහන්සේ කිසි කලබලයක් නැතුව මාර්ගාවට වැඩියා. ලැබෙනා රවිතු මහරාගනා කළ සුදුසු අස්නංගල අස්නේ වාඩි වෙන්න කියලා. එදනම් මේ හැම දැලුව වටපිටේ මට වඩා වැඩි ස්වාමීන් වහන්සේලා කියලා කවුරුත් නැහැ. ඒ මොකද රාජ්‍ය වේදේක බෞද්ධයෙක් නෙමෙයි. නිවන් කියන්නේ ධම් දුන්නේ. අට දහසක් හේත් කියන්නේ තමයි ධම් දුන්නේ ඒකාදිසි. මේ වෙලාවේ බින්දුවේ සාමණේරයන් වහන්සේතුමා මට වඩා ලොක්ෙක් මෙතන නෑනේ. සිංහාසනයන්නේ. පස්දිරෝ පුදුම වුණා. නවින්දන් දැකලා නැතයි සිංහාසනේ. ඊපස්සේ අපෙන් අල්ලගෙන නැන්දේ. කවි කුමාර හිතුවා වයිසින් කුණා වුණා රටට වුණා සියල තේජයෙන් ශ්‍රේෂ්ඨයෙන් විදලා මුළු ධම්මුද්දීපේට අගරජ වාගෙන සිංහාසනයේ ස්වාගෙන සමස්තෝමේ සියල තේජස නිසා මේ විදලා දුනු වුණා. රජ ආරාධනා කළ ස්වාමීන් වහන්සේ ගන්න බණ කල්යක් මට කියා දෙන්න. මේ විද්‍යාවේ සාමණේරයන් වහන්සේ මෙසේ මෙසේ කියන්නේ නෙමෙයි. උන්වහන්සේගේ පූර්ව ජාතිය ගැන බොහොම වැදගත්. උන්වහන්සේගේ මේ වර්තමාන කාලය බොහොම විශේෂයි.

අප්‍රසිද්ධ වේලාවෙන් මාළිගාවෙන් ගහලා පාස්ස ගන්න ගිය. යනකොට සනෝල් ගමනේ ඉන්නේ දාස්න වාඩි වුණා. මොකද දාස්නද? මොනවා ඇවිදින දෙයකට ආවා. ගමෙන් මිනිස්සුන් දෙකව ඔයගොල්ලෝ විශාල ලාභයක් මහා පුණ්‍යවන්ත රාජ මහේතිකාව පොරේ ගමට ඇවිල්ලා ඉන්න මහා මහාරක්ෂා සංවිධාන සලකන්නේ කියලා දේවතාවා මනුස්සයෙක් දෙන්නේ. ඉතින් මේ සනෝල් ගමනේ මිනිස්සු දුවගෙන ඇවිල්ලා මේ විස්ථානයේ රටතර ඇගෙන පිරිසිදු කරන මණ්ඩාප ගාලා ආරක්ෂා සමුදාන කල්පුවා. එතන තමයි මේ දරුවෝ උපන්නේ. මේ දරුවා නම් කරුවේ මිත්‍රෝදේ කියලා මොකද ආයත උපන් නිසා. මේ දරුවා වාසක අපේ නෙතම් මේ මවකමියම දෙන් හදාවාදා ගත්තා ධම්මචෝ බොහෝම ගෞරවයෙන් ආරක්ෂා කළා. වාසක අපේදී මේ දරුවා මානෙන්නේ කැලැස්සියේ ඒ කියන මහා ධම්මරක්ෂක මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයේ කැටිට. මේ දරුවා කයදේ ඉතලේ සුද බාහම කොටගෙන ඒ නිත්‍යා සත්කමිකා සීතුලි ක්‍රියාඥාන සහිතව මහා රහත් භාවයට පත් වුණා. රහත් වෙනකොටම ත්‍රිපිටක ධාරය වුණා. මුනාතේගේ පූර්ව ජාතිය යන බානුකොටේ ධර්මවතුන් රජුවෝයි දේවානන්ද පිටිස රජුවෝයි මේ නිරෝධ සාමණේරයන් වහන්සේ පූර්ව ජාතියෙහි ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙට සහෝදරයෝතුන් දෙනෙක්. මේ කණිවෙන්දෝතුන් දෙනෙක්. ඒ යදිමලා තමයි යදිමේ නිරෝධ සාමණේරයන් වහන්සේ උනේ. දෙවන්නා තමයි දේවානාථී ප්‍රජිතමානේ ලංකාවේ. තුන්වන්නා තමයි අශෝක රජුනි. මේ විදිහේ පූර්ව සම්බන්ධයක් මෙතන තියෙනවා. මේ වෙලාවේ නිරෝධ සාමණේරයන් වහන්සේ එක වර්ණපදයේ දේශනා කළේ ධම්මපදයේ අප්‍රමාද වර්ණය. රජතුමා කියාගේ පියා ස්වාමීන් ඇති. මම බුදු දහමේ තේරුම් ගත්තා. මම අද පෙරවන් සරණ යනවා. මම අද සදාන සදා බෞද්ධයෙක් හැටියට කටයුතු කරන්න අපේනවා. අද කතාව ගෝවාන්සේ ඇතුළු අසනමකට මම දාන දෙන්නේ. මම කියා කියන්නේ මම උපාධියන් වහන්සේ කියන්නේ. එහෙනම් තවත් නමර. ඒක මගේ ආර්ථාරයන් වහන්සේ කියන්නේ. එහෙනම් තවත් නමර. ඒක සම්විච්ඡේදන නමර කියන්නේ. එහෙනම් තවත් නමර. ඉතින් බාරගන්න. සතුදා කිස් දෙනම ප්‍රේස්ථානයට වැඩම කළා. මෙම දිනෙන් දින සංගරත්නය වැඩි වෙන වැඩි වෙන 60000ක් සංගරත්නය දිනපතා කඩිනේතේ ගමන කියනවා. කොතෙන්ද බුදුදහම කියලා දැනගෙන 84000ක් එහෙම විහාරේ පෙරේවා මුදම් දුද්දී. එය විහාරේ කරවා පූජා කරන දවසේදී සමන්දු දරු දෙන්න බුදු සසුනේ සැදෙන්නේ. මේ කුමාරයා සම්බුද්ධ කුමාරයා මිහිඳු කුමාර එදාම කැටි වුණ එදාම උත සම්ප්‍රදාය වන වාක්‍ය විශ්වාසයි උත සම්ප්‍රදාය වන මහා රහත් භාවයට පත් වුණා. සම්මිතා කුමරිය වාස 18 කාලේ එදා පරිජෝණා දාවුද්දා සිත්තමාන වත පුරා උත සම්ප්‍රදාය වන සාහත් වුණා. මේ දෙදෙනා ත්‍රිපිටක ධාර්මීය සමයි දෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපසම්පදායෙන් අවුරුදු 12 වෙනි කාලයේදී තුන්වෙනි සංගායනාව සම්පූර්ණ වෙලා ශ්‍රී ලංකාවට ඇතුළත් වෙයි. මේ රජුගේ දායකත්වයෙන් තමයි සාසන සෝදනය කරලා තුන්වෙනි සංගායනාව කරන්න දායකත්වය ලැබෙන්නේ. මේ මාගේ පුදුමාකාර සාසන සංගායම් කරන්න සමර්ථ වුණේ මේ රජුගේ දර්ශනානුසාරයෙන් නේද? අර ශ්‍රමණයන් වහන්සේ කියන්නේ නිරෝධ සාමණේරයන් වහන්සේ දැකීම නේද? මෙන්න මේක නිසා කෙලෙකුන් වහන්සේලා දැකීම දසනාමස්සදී. එවාගේ පූජනීය වස්තු චෛත්‍යරාජන් වහන්සේ, බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සේවා මහා සංඝ රත්නය, අසුබ දර්ශනය මේවා දසනාමස්සදී. හැබැයි අපට ලැබෙන අනිත් දර්ශනත් අපි අනුස්සදී කරගන්න ඕනේ. ජාති සරසවලුන් දැන් මේ දවස්වල නැතුරුම් ගැයුම් දෙවි සේනා මොලේ බක්මා වලේ කියලා පවත්වනවා මේ ලඩ. හරි කියලා අපි සමාජවාදී තමයි. අවුරුදු සුවාරා කෙරෙනවා. සමාන වේදනා කරනවා. සමාන මොහාල කරගන්නවා. নানা ආකාර දේවල් දකින්න ලැබෙනවා. ඒ වෙලාවේ අපිට ඇහැට දර්ශනයෙන්වත් මොකද කරන්න ඕනේ? ඒ වෙලාවේ කලකිරීම නෙවෙයි. ඒ කියන්නේ ඉරකුණු කිරීම නෙවෙයි. ඒ වගේ ක්‍රෝඩය ගන්නට ඕනේ. දැන් දැක්කනේ මුලින් කතාවේ සරියොත් මොගලන් දෙන්නම. ඕලෙක ප්‍රතිපද දෙන්න අර ගිලාක සමාන් දෙන්නේ නාට්‍ය සංදර්ශනයේ සමන්ත විමුක්ත මාර්ගයකට ප්‍රාප්ත කරගත්තානේ ඒ මාර්ගය පිළිගන්නට ඕනේ මේ නාට්‍යන ගවයන දිනු කරන දඟලන මේ ජනතාව දැන් මේ අවුරුද්දක් කියලා උතුව පැහැත්තුවාට මේ අතට අවුරුදු කීයක් ඉන්නවද නෑනේ දවසින් දවස දවසින් දවස ජරාවට සමීප වෙනවානේ යාවේ සමීප වෙනවානේ මරණය සමීප වෙනවා නේද ඔය අතරතුර මේ ඇතුළු කයින් වචනින් සිටින් අකුසල කරගෙන මරණින් මත් අකුසල අපාගාම වෙනා නේද මේක තමයි සංසාර ස්වභාවය එනිසා මේ සීල සංස්කාර නැත්නම් ජනතාවගේ නාම රූපී සංඝාතන වගේ මේ සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙකෙන් තේනවා දුකයි සැමිතේ නොකවත්නා නිසා අනාත්මයි හේතුන් ගණන් අතදායි අනිත්‍ය දුක් කාණස්සදයයි දුක්ඛාරි සත්‍යයයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයයි ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයයි නිවනට යාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයෙන් නිසංග තුරු වෙන්නේ මෙන්න මෙතන වල මොකද සිද්ධ වෙන්නේ ඒ දකින දකින කිසි දෙයකින් අපේ හිත සැලෙන්නේ කාම දෝෂ මොහ උපක්ලේශ කාලවන්නේ ඒ ඕරන් තුලින් දකිනවා නෙමෙයි දකින ලැබුණොත් ඒක හරවන්න ඕන වගේ කුසලට යෝනිසෝ මනසකාරී. ඒකෝට අපි හැම වෙලාවෙම සුදුසුමඟ නිවන් මාර්ගය. ඊළඟට කරුවන් යනවා දේශනා කළා සාධාරණ කරේ. මේ ලෝකේ මිනිස්සු මේ දේවල් අහන්න යනවා. ඒ කියන්නේ අපේ සාධාරණ මොනතරම් අහන්න දේවල් තියෙනවා. යම් රෝගිනා යන්න ඕනේ නැහැ. බෙදෙන්න තියෙනවා নানা ආකාර සංගීත. ඒ කියන්නේ රූප වාහනේ කියනවා ඒ වගේම තම තව මාර්ගයේ වේදේ වල තියෙනවා. ඒ කියන්නේ ගුවන් මුදලියේ ඒකත් මේ මේ කරුණු දැන් තියෙනවා. ඒ හැම එකකින්ම ඈගාවල් තිස්සේ වහන්න ලැබෙනවා. මේ වහන්න කොට මොකද වෙන්නේ? තමන්ගේ අයෝනිකව මනසිකාරයෙන් නම් ඇහිවේ ඒ අනුවල සිද්ධ වෙන්නේ ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨිය කිච්චාවි කප්ලේක. කොලින් කොටින්ම අපිට. එනිසා අපි හරවන්න ඕනේ සවනානුත්තරිය ඇති වෙනවා. මෙතන සවනානුත්තරිය නම් සරුවක්ඥන් වහන්සේලාගේ සද්ධා පිහිටුවාගෙන, ගෞරවය පිහිටුවාගෙන, භක්තිය පිහිටුවාගෙන ප්‍රණාමයන්. සරුවක්ඥන් වහන්සේගේ දේශනා කාණ්ඩයයි. බුදුබණ මගියා කාණ්ඩයයි. මේ ඇහිම සත්තාන විසුද්ධිය හිතේ පිහිටු වීමට හේතුවක් වෙනවා. ශෝක පරිදේවනා සමතේ සමාවේ ශෝක පරිදේව ඉක්මවා යන හේතුවක් වෙනවා දුක්ඛ දෝමනස්සාන මත් ගමාවේ දුක් දෝමනස් ඉක්මවා යන හේතුවක් වෙනවා ඥාය සාධිගමාවේ මාර්ග ඥාන පරිඥාන ලබන හේතු වෙනවා නිබ්බානස සත්‍ය ක්‍රියාවේ සාන්ත නිවන සාස්වාදෝල කරන හේතු වෙනවා මේ කවදානම් ප්‍රේමනාද බුදුබණ ඇති නිසා ඇතන දේවල් අතුරෙන් එතුන් ඇති වෙන තමයි බුදුබණ පදයක් ඇති වෙන්නේ ඉතින් මේ බුදුබණ පදයක් අහනවා කියන එක දුන්නක දෙයක්. කල්ප කෝටි ගාන කින්වත් අහන්න හැටි දෙයක් තමයි මේ බුදුරාමයේ. බුදු කෙනෙක් පහළ වෙන්නට ඕනේ බුදුදහමක් ලොවට ඇති වෙන්නේ. අනිත් කාරණේ බුදුදහමේ තිබුණත් ආબોධ කරගන්නේ නැති නිසා දේශනා කරන්නේ නැති වෙනවා. එනිසා දැන් මේ බුද්ධෝත්පාද කාර්යයකට බුදුදහම අහන්න කොට කුච්චේනවා. එනිසා දහසක් කර තිබුණා මේ ධර්ම විද්‍රවණය පිළිවෙලගෙන තුන්නම් වෙන්නට ඕනේ. හේත මහරහත පුදුම කෙටියා විශ්වනාරාමයේ සාමණේර මහ සෙනරා නවයදුන පාලමනිය දීර්ඝවාසයේ ජාතක භානක දේශයන් මහන්සිය නම දේශනා කරන වාසා රහතක් ඇති විශ්වන්තරේ නාටක දේශනා අන්දිය. ඉතින් නවයදුන පාලමනිය ධ්‍යානසත් එහෙටයි. උනාගේ එළිනකම් බණ ඇතුවා. හැබැයි යන්නේ කොච්චරද? පළවෙනි ගාථාවයි අන්තිම ගාථාවයි යන්නේ. නිරියද. ඉතින් දෙවියන් කියනවා අර විදේ පාන්දර බණව සංකල්ප නැගෙනකොට මේ පොඩි අමුතු ආනන්ද පටන් ගත්තා. මොකද නරඹන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර දුරාවන් මේ බණ දෙක අහගන්න මට බැරි වුණානේ. දෙහික නිින්නේ ධ්‍යාන අත පළවෙනි ගාථාව නේද ආකාරයට ඇහෙන්නේ. එහෙනම් නම් අදත් මම බණ කියන්නේ නැති වෙන මේ දෙවියන් කියනවා අර මහා සිනොබ නයිලගලාතේ සර්වදාත්මිකව මහා රෝහිතාන්තේ ඥානකේ වේදිනේ දැක්වුවා. අනේ මේ කුඩා ස්වාමීන් වහන්සේලා කිසිම දෙන්නේ නැතුව සමානගත වුණා මෙන් බඩට ඇතුවා. මනා ගණනකම් වැඩකොටුවේ පාංගල දාසක් නැයි ප්‍රතිනන්දිත සෝවාන් මාර්ගඵලයෙන් අමාමන දිවනාදෝල කළා. මෙන්න සමානානුත්තරිය වුණාගේ දීක ලංකාවේ ගලන්ද කිත්ති කියන සේනාසනයේ 59ක් වාසය කළා. මේ මේ ස්වාමීන් වහන්සේලා මදා පාවනේ 15ට මා ආර්යංග දේශනේ පැවැත්තුවා. බොහෝ කෙනෙක් ඒක පිටුවා. අද වාගේ මේ සෑයක දේශනාවක් නෙමෙයි. ඉරදා ඈන් ඉස්සර පටන් ගත්තාම පසුදා ඉර උදාවන කෙරේ දේශනා කරනවා. ඉතින් මේ දේශනාවල් බොහෝම සර්ව සම්පූර්ණ දේශනා. ඔය අතරේ සිංහපාතක විසුණු වහන්සේ නමක් බණ අඳිනකොට කෙනෙක් පිළිවිලා ඉඳනේ කාලාවක්. ශාලාව විදිහට ඇත්තේ අභෝගත වෙනා නිකටම නැතුවා. සාත්‍රියේ බණ අඳුනනකොට වෙන්නේ පොළොවේ කියලා පාට දැක්කලා. ස්වාමීන් වහන්සේ බුද්ධිමත් කෙනෙක් නිසා මේ පොළොව අල්ලගත්තා. මේ ගලනවා. පොළොව අල්ලගෙන පසුම්බේ ගෙනාලා ගැට ගහගත්තා. එළියෙන් නිකන් මෙතන බණ ඇතුලේ ධර්ම ගරුත්වයේ නිවාස සත්‍යයක් යා වස්වලා මම මේ අහන ධර්මයේ කාර්යයකට නම් මගේ මේ විතරා නැවේ මා කියලා නාමයේ අනිකාන රණේ කියලා රාගම ගන්නවා. අලියම් කාල වෙනකොට උනාසේ අනාගාමී මාර්ග ඵලයන් ආවෝද කියලා. ඉකටක පොළවට දාලා ගියා. බඳුරට නැගෙන ගියාට පස්සේ ඉස්සරහට ගිහින් දේශ ගන්නාසේ කියලා ස්වාමීනි මම ඊයේ නෑ මේ පිටක තියෙන පොරෙක් අල්ලගත්තා. මෙන්න හොරා කියලා දෙන්නවා පොළට. පුදුමට පස්සම ඕවා. එලක් නෑ මේ විදිහේ නැති. අනේ ස්වාමීන් මේක කිව්වනම් අන්ත රසුණක් වෙනවා. එකක් මනසෙත් නැගිටලා කලබල වෙනවා. එකක් දේශකයන් මහන්සේ දේශනේ නරක වෙනවා. අනික මත ලැබෙන්නේ තියෙන ආගෝධන ලැබිය යන. දැන් මේ අන්තරා තුරන නැති වුණාම නම් ගහන විදිහම කියලා මේ සතා ගෙයය. මේ කුමන සිද්ධියක්ද? අර සමනානුස්සතිය නේද? සද්ධාමෙන් බය නැති වෙන නේද? පිළිතුරු මා රැක සාමිතිය කිතුම් කල්ලේ ඒ වගේ මේ උදාහරණ වාදයේ කියන තුනන් වහන්සේ ධර්ම දේශනා කරන ආර්යවංශ දේශනාව. එක්තරා උපාසිකාවක් ඒ උපාසිකාව අපදවිව වඩාගෙන මේ බණ අහනවා. හැබැයි ශාලාව ලොකෝම පිළිලා නිසා දහක් මුලනේ කුඩා දරුවා සතා කළා අම්මා වාඩි වෙලා බණ ඇහුවා. ඔය එනකොට රාත්‍රියේ මැදින් භවන වෙලාවේදී මා පිළිච්චය ළඟේ පුදා දරුවක් දත්ත කළා. අම්මා කනාවේ හිටියා. අනේ මේ අම්මගේ සිතේ කම්පාවක් ඇති කරගත්තේ නැහැ. හිතුවා සංසාරයේ අනන්ත ජාතවල මගේ දරුවන්ට සාර්ථකව දත්ත කරන්නේ යන්නේ ඇති. නමුත් මේවාගේ බණපදයක් අහලා හිතා ගන්න ලැබුණේ ඒ කාලේ මේ ධර්මයේ නරකයන්ට නම් මගේ දරුවා සුවපත් වෙන ගන්න ලැබේවා දරුවාගේ ජීවිතේ රැඳේවා කියලා අනුස්ථානයෙන් බලනවා. අනුයමනකොට මෞකමියේ සෝවාන් වුණා. දරුවන් කැලේලා අපේලා ආශිර්වාද කළා. දරුවෝ මහතු ධර්මයේ ණයයන් සාරි. මේ ණයයන් ධර්මයේ සත්‍යයයි. ඒ සත්‍ය බලයෙන් දරුවා මිවිස බකින්වා කියලා සත්‍යයක් කියලා අරගත්තා. දරුවන් මෙයාගේ නැතිච්චා. ඉතකට. මේ ගුරුතුම ආස්වාදක් නේද? එමත් නිසා විශ්වාස භාවිකවගෙන බණ ඇති වචනාතුමා මේක නිසා මේ බණ දෙන්නේ දෙන්නට සවන අනුත්තරයක්. හිමිතුන් ආලා තියෙනවානේ අපේ සරුවක්යන් වහන්සේගේ ධම්මචක්ක පවත්තන දේශනාව කාලයේදී 18 කෝටියක් ධර්මයන් රහත් වුණා. අසංඛේය අපදේශ සෝවාන් වන අඤ්ඤාකෝණ්ඩය ස්වාමීන් වහන්සේ ඇතුළු එමත් නිසාද ඒ බණ ඇසීම අනුත්තරය බණ ඇසීම වුණානේ. මේ ආදී මහා සමේ සූත්‍රය, මහා මංගල සූත්‍රය, හරාභව සූත්‍රය සුවතක සූත්‍රය, සම්මා පරිභාගිනී සූත්‍රය, සූල රාහවෝ ආදී සූත්‍රය, එවාගෙම සූල විහව සූත්‍රය, මහා විහව සූත්‍රය මේ ආගේ දේශනාවලදී අසංකේය අසංකේය දැරීම් පිළිබේ අමාම නිවන් ආબોධ කරගෙන තියෙනවා. ඔයාගේ විශ්වාසයේ සමාගමකදී අසංකේය දැරීම් පිළිබේ නිවන් දැක්ක. එවාගෙම අසුභ ආධාරක දැරීම්, විසුදාක දැරීම්, සිද්ධාක දැරීම්, අසලිකාක දැරීම් ඔයාලා නිවන් දැක්ක පිළිස අනන්තය බණ අහලා. අර ප්‍රියංකර මාතා ප්‍රියංකර පුතා දෙන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ දෙසූ දහම් ප්‍රවේගයට සමන් වීගෙන ඒ ප්‍රේත දුක නිදෙන්නේ පිට සෝවාන් වෙලා ප්‍රේත දුකේ මතුමුදුනා කියලා හැදෙන්නේ. ගුණබුදු මාතා වත්වාගේ බණ කල්යක් කරලා සෝවාන් වුණානේ. මේ නිසා කාටා මෙලොව වශයෙන් සතෝ ජීවිත ලබන්නේ, පරලොව වශයෙන් සුගති සම්පත් ලබන්නේ හේතු වෙන්නේ බැරි අකමැති අපේ උතුම් නැති වෙන බුදුබණ ඇසීමයි කියන එක මේ සාධියෙන්නේ. දැන් අද මේ අවුත් සමයේදී පින්නතන නොයේ ඒවල් අහන්න ලැබෙනවා. මේ අහන්න ලැබෙන කොට අපි පරිණතයෙන් අවශ්‍ය නැහැ. ඒවාට දේශ කරන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ තෝරන යෝනිසෝ මනසිකාරයේ කුසල පිටම් දාතන වලගන්න. දැන් මේ සංගීත කරන අය මේ දීපිකා කියන අය මේ හඳ මේ වර්තනය අක්ෂරයක් පාදාව සිදිකින්දී දිවිලි යන අනිත්‍ය දේවල් නේද අනිත්‍යයි නේද ඇති වෙන නැති නිසා දුකයි නේද කනක දැනෙන්නේ ලෝකවත් නිසා අනත්තයි නේද පිළිකුල් ගලෙන් අසුබයි නේද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේමම මේ ශබ්ද තරංග මේ ශාන්ත විපාකන කරන අය මේ ශබ්ද තරංග විපාකන වෙන මේ යන්ත්‍රෝපකරණ ඒ සියල්ලම දුක්ඛයි සත්‍යයි නේද මේ යටි කරන තෘෂ්ණාව සමුදය සත්‍යයයි නේද? ඒ දෙක නැති නිවන නිරෝධ සත්‍යයයි නේද? මේ රැකගන්නේ ආර්ය සත්‍ය මාර්ග මාර්ග සත්‍යයයි නේද? මේ වාගේ නුවණින් හසුරවනවා නම් හිත හැම වෙලාවෙම ඇහෙන දේවල් අපට සාමාන්‍යස්තරී කරගන්න පුළුවන්. මේකයි සාමාන්‍යස්තරී යනවා අපි කරගන්න වලින් ලාභානුස්තරී. ලාභානුස්තරී නම් හඳුන්වන්නේ මේ ලෝකේ නෙවෙයි කියලා මේ ලාභ ලබනවා. පුත්‍රයන් ලබනවා, භාර්යාවන් ලබනවා, සංකීර්ණෝති මහේ කාර්යය ලබනවා, දේවා දරුවන් ලබනවා, ඒක කඩම් ලබනවා. වාගේම නම්බුනාම ලබනවා, තීර්තිය ලබනවා, මේ සැකී ආරක්ෂාලාභ ලබනවා, මේ හැම දෙයක්ම ලබනවා. මේ ලබන හැම දෙයකම මොකද සිද්ධ වෙන්නේ? අයන්නත මානසික කාර්ය නිසා ලෝභ, දෝෂ, මෝහ ආදී අනේකයේ අකුසල කාර්යය, කෙලෙස් කාර්යය, කෙලෙස් වැඩි වෙනවා, කෙලෙස් සාහවුරු වෙනවා, කෙලෙස් නිදාගන්න වෙනවා. නමුත් සරුවක් යනවා දේශනා කරන ලාභයක්. මොකක්ද මේ ලාභය? යම් කෙනෙක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. මෙන්න මේක ශ්‍රද්ධා ලාභය. මේ ශ්‍රද්ධා ලාභය තමයි ලාභයන් අතරේ ශ්‍රේෂ්ඨතම උත්තරීතර ලාභය. ඒ මොකද? ශ්‍රද්ධාවට සමායනී සියලුම කුසල ධර්මයන් රැස්වෙන්නේ. ශ්‍රද්ධා ජාතෝ උපසම්පන්නදී ශ්‍රද්ධා විකාශයෙන් වෙතේනවා. උපසංකරන්තෝ කායිපාසදී නැවත නැවතත් වෙනවා. පරිභාසන්තෝ සෝතං ඕදාපි නැවත නැවතෙන දෙසවන් නමාගෙන යමක් අහගන්න බලාපොරොත්තු වෙනවා. ඕයික සෝතෝ ධම්මං තුනාපි දෙසවන් නමාගෙන බුදුබණ අහනවා. සුත්තාන ධම්මං ධාරේති අතෝ ධම්ම ප්‍රභේතේ දරා ගන්නවා. දතානං ධම්මවනං අත්තං පඤ්ඤා උපපරික්ඛති අතෝ ධම්මපද නුනි මෙහි කරනවා. අත්තුම පරිච්ඡතෝ ධම්මා විඥානං කමන්ති දාන්තද දීපත් කරන්න කරන්න රැඳෙන්න පටන් ගන්නවා. ධම්ම විඥාන සංඛ්‍යාසති සංදෝෂාවේදී ධර්මයේ රැඳෙන්න රැඳෙන්න මේ ධර්මය අනුගමනය කරන්න සංඛ්‍යාවක් නැත්තක් ඇති වෙනවා. එවාගෙම ඡන්ද දාතු උත්සාහ කිරීමේ ඒ සම්බන්ධ උත්සාහයක් ඇති වෙනවා. උත්සාහ හිතා තුනගේ තියෙන්නේ ඒ සම්බන්ධ සමහරට කොච්චර දුරට මේ ධර්මය අනුගමනය කරන්න පුළුවන්ද කියලා කියලා දැනලා තෝරලා බලනවා. තුනේක හදා තියෙන්නේ ඒකේ තුනේ කරලා තේරුම් අරගෙන මට මෙච්චර පුළුවන් කියලා දැන මෙච්චර පුළුවන් වැඩ කරගන්න කියලා තේරුම් අරගෙන ඊට උඩ අදාළ වීර්ය වඩනවා. වෛතත්ෝ පාණිතිය පරම සත්‍යං සත්‍ය කරෝති. ඒකේ ඉඳන් මධ්‍යමේ කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සතර මඟ නුවණින් ආબોධ කරගන්න. පඤ්ඤා කියන අතුරුගේ පස්සේ ඊළඟ සත්‍යයට නුවණින් එක ආબોධ කරගන්න වටා ගන්නවා මම මෙච්චර ධර්ම ආબોධ කරගත්තා කියලා. දැන් බලන්න නිර්වාණ ආභෝධයේ දක්වාම යන මාර්ගයේ මුල පිළින්නේ සද්ධාවයි. නිසා මේ ලෝක ධාතුන්ගේ සීලම දේවට වඩා උතුම් ලාභය සද්ධා ලාභය. දැන් වෙනස් වෙනස් දේවල් කෙරේ ශ්‍රද්ධාව ලැබෙන්න පුළුවන්. අනිත් සාස්ත්‍රීය සාසන ගැන ශ්‍රද්ධාව ලැබෙන්න පුළුවන්. ඒවත් සැබෑ ශ්‍රද්ධාව නෙවෙයි. සැබෑම ශ්‍රද්ධාව නම් සත්‍නාත්‍රයේ කෙරේ පිළිතුවා ගන්නා වූ පිළිගැනීමේ ශ්‍රද්ධාවයි. ඒ ශ්‍රද්ධාව කියන්නේ නියම තේරෙම පිළිගැනීමයි. දාපි පෙරුවන් කරණ යනවා කියන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගැනීම. ඒ පිළිගැනීම නිසා තමයි මේ සෑම කුසලයක් සිදු කරගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි නම් දෙන්නේ. පිළිගන්නේ. භාවනා කරන්නේ මෞඛ්‍යයන් ඉවටයන් කරන්නේ වැඩි කියන්නේ සලකන්නේ වත් පිළිවෙත් පුරන්නේ බණ අහන්නේ බණ කියන්නේ ඒවා මෙන්න පිළිදෙන්නේ තින් අනුමෝදන් කරන්නේ පස්වලෙන් වලකින්නේ ප්‍රාණඝාතයෙන් වලකින්නේ ශ්‍රද්ධාව නිසා අමින්නාදායෙන් වලකින්නේ විචාකාරයෙන් වලකින්නේ බොරු කියනෙන් වලකින්නේ සුරාපානයෙන් වලකින්නේ ඒවා මෙන්න හේතනෙන් වලකින්නේ පරිසදායෙන් වලකින්නේ හිස්දායෙන් වලකින්නේ අනුගදේට ආකාර නොකරන්නේ අනුගදේ ගැන මුදිතාව පුදවන්නේ ඒ වගේම අනුකලේ ක්‍රෝධය කියන කරන්නේ කිසිදු නොගන්නේ සද්ධානුව කොට කියලයි. නිසා සද්ධා බීජං කියලා බුද්ධ වචනේ සඳහන් වෙනවා. සද්ධා වාග්යයේ වතුන බීජයක් වගේ. සද්ධා හත්තන් කියලා කියනවා. සද්ධා වාග්යයේ සම්පත් ලබා ගන්න අටක් වාගේ. සද්ධා ධර්මති පාඨයෙන් කියලා කියනවා. නිවනට යන මාර්ගෝපකරණ සංකලන්නේ සද්ධා වෙලයි. එනිසා මේ විදිහේ සද්ධාව සබ්බේ මෙලිස්සන් කියලා කියනවා. කියලා මුතුන් වාස්තුව ශ්‍රද්ධාවයි කියන්නේ. මේ නිසා ශ්‍රද්ධාව පිටුවා ගන්න ඕනේ ලාභයක් ගැනීම ඒක ලාභානුත්තරියයි. ඒ ලාභානුත්තරිය නිසා සත්‍යාන විසුද්ධිය සංකාමයේ ත්‍රිපිය කරගන්න ලැබෙනවා. සෝත පරිද්දාන සමතික්‍රමාවේ සෝත හැඟීම් ඇලෙන්නේ නිස්මවා යන්න පුළුවන් වෙනවා. දුක් දෝමනසානං අස්සලමාවේ කායික දුක් මානසික දුක් නම් නිස්මවා යන්න හේතුවක් වෙනවා. ඥායත් අභිගමාවේ සතර මාර්ග ඥාන පරිණාම ලබන්න හේතුවක් වෙනවා. නිබ්බානස්ස සති ක්‍රියාවය සර්ව දුක්ඛයන්ගේ සංසිඳන වෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. ඊළඟට සතරෙනි කාරණේ සිතානුත්තරී. සිතානුත්තරී නම් මේකේ හැදෙන්නේ මේ ලෝකේ බොහෝ දෙනා බාහිර සිතිවිලි ප්‍රසාර ඉගෙන ගන්නවා. බුද්ධ කාලේ තිබුණ ආර්ථික සිල්ප, ආර්ථික සිල්ප, කාර්ය සිල්ප, ධර්ම සිල්ප, කාර්ය සිල්ප ආදී මේ මේ සිල්ප මෙව ඉගෙන ගන්නවා. මෙව ආදාරනවා. බාහිර ශාස්ත්‍රීය සාධනවල දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අන්නේ ශාස්ත්‍රීය සාධනවල ධර්ම ඉගෙන ගන්නවා, ප්‍රතිපත් ඉගෙන ගන්නවා, සීල වෘත්ති ඉගෙන ගන්නවා. මේ ඉගෙනීම අනුත්තර ඉගෙනීමක් නෙවෙයි. එයින් අර නිර්දීදා විරාග නිරෝධ දුක් සමාධි ආනිසංස කිසිසේත් ලැබෙන්නේ නැහැ. එයින් සිද්ධ වෙන්නේ ලෝභාගය අනුත්තර ධර්මයන් නැති දුරු වීමයි සංසාරයේ තියෙනයි. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව ඒ සුවාගන්න ගෞරවය පිටුවාගෙන රක්කේ පිටුවාගෙන බුද්ධ ශාසනයේ සීලය ඉගෙන ගන්නවා සමාධිය ඉගෙන ගන්නවා ප්‍රඥාව ඉගෙන ගන්නවා කොතෙන් මේ තේරෙනවා නම් බුද්ධ ධර්මයේ තේරුම් අරගෙන සීලාදි ගුණ පුරුදු කරනවා අභ්‍යාස කරනවා දියුණු කරනවා මේකේ නිදිමේ තමයි උතුම් නිදිමේ වන්නේ ඒ සීල සමාදානයේ සීල ශික්ෂාව දියුණු කරගන්න සමත භාවනාවේ සමාධි ශික්ෂාව දියුණු කරගන්න විදර්ශනා භාවනාවෙන් ප්‍රඥා ශික්ෂාව දිනු කර ගන්න. මේ සීල ශික්ෂාව ඉගෙනීමෙන්, අධ්‍යයනයෙන්, අනුගමනයෙන් කිරීමෙන් මොකද සිද්ධ වෙන්නේ? සත්‍යාන විසුද්ධිය කියන ආත්මිකෝණය සිද්ධ වෙනවා. සංකාර විසුද්ධිය වෙනවා කියන කෙරේ. රාමයේ තෝම පරිදේ ඉක්මවා යන්න ඇති වෙනවා. දුක් දෝමනයන් ඉක්මවා යන්න ඇති වෙනවා. සතර මාර්ග සතර ඵලයේ පැමිණීමක් ලැබෙනවා. සාර්ථක නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගන්න ලැබෙනවා. ඊළඟට දක්ෂින කාලයේ කාමචර්යාව ඉස්තරී. ඒ කියන්නේ වස්තු විවේ කිරීමේ උතුම් උපස්ථානය. මේ ලෝකයේ රබින්ද සේවය කරනවා, සිටුරුම සේවය කරනවා, නැසෙන්තුරුම සේවය කරනවා, බාහිර සාස්ත්‍රීය සාධනවල කෝඩකරුණ සේවය කරනවා. ඒ සේවයේ කිරීමේ උපස්ථාන කිරීමේ කිසිසේතර විරාම නිරෝධ නිබ්බාන ආදී අනුසස් ලැබෙන්නේ නැහැ. ඒ වගේ බොහෝ දෙනෙක් තමන්ගේ ලැබෙනවා. සංකා විදුක් වෙන එකක් හේතුවක් වෙනවා. නමුත් සරුවක්යන් වහන්සේ පාදා දෙනවා යම් කෙනෙක් ශ්‍රද්ධා පිහිටුවාගෙන ගෞරවය පිහිටුවාගෙන එවාගෙම ප්‍රසාදයේ පිහිටුවාගෙන බුද්ධ රාජ්‍යයට උපස්ථාන කරනවා. ධර්ම රාජ්‍යයට උපස්ථාන කරනවා. සංඝ රාජ්‍යයට උපස්ථාන කරනවා. සීලයට උපස්ථාන කරනවා. වගිනවා පූජා සත්කාර කරනවා. මොහොතේ සංහාරයනවා. විහාරයේ මේ සාධ සංවාදයේ සකස් කරනවා. බොහොමලු සකස් කරනවා. සාහිත්‍යයේ වර්ණනා කරනවා. සංග්‍රහයේ පියවරකින් දෙපාර්තේ නාසන විලානක් කරක් කියන්නේ සංග්‍රහ කරනවා මේවා උපාරිකාරියවරණත් උපස්ථාන මේ උපස්ථාන කියන්නේ මොකද සිද්ධ වෙන්නේ අර මුලින් සඳහන් කළා මේ සංකාන සත්‍යාන විසුද්ධිය සත්‍යාවේ පිළිසුදු පිළිසෙ හේතු වෙනවා ඒවා කියන්නේ ශෝක පරිදේව දුක් දෝමනස්ය විස්මෝයන් හේතු වෙනවා සතර මාර්ග ඵලාරෝධයේ හේතු වෙනවා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා එනිසා උපස්ථාන අතරින් තුන් උපස්ථානය තුනුරුවන් උපස්ථාන කිරීමයි. අයනිකාණය සමන් අනුස්සතා මුත්තරිය. අනුස්සතා මුත්තරිය කියන්නේ සිහි කිරීම අතරින් උතුම්ම සිහි කිරීම. මේ ලෝක ධාතුවේ බොහෝ දෙනා මේ දෙවි කරනවා. අමුදරුවන් ගැන සිහි කරනවා, දේවාදරුවා ගැන සිහි කරනවා, යාන වාහන ගැන සිහි කරනවා, දුවක් පිට කුමුරු ආදී ගැන සිහි කරනවා. නම් නාම ගැන සිහි කරනවා, අතීතයේ දේවල් තුන ඇති සිහි කරනවා. නෑදෑයන් ගැන සිහි කරනවා රජදරුවන් ගැන සිහි කරනවා මේ දේවල් සිහි කරනවා අන්‍ය ශාස්ත්‍රෝ සාසන වල දේවල් සිහි කරනවා ඒ නිමිතම ඒකන වාරයක් පාසා මේ ලෝභ දෝෂ මෝහ ආදී උපක්ෂේයයන් ගැන ගැලේ අර නිබ්බිදා විරාම නිරෝධ උපසම අවිඤ්ඤා සම්බෝධ නිබ්බාන කියන යාත්‍ර කිසිවක්ම සිද්ධ වෙන්නේ ඒ සියල්ල බාල ප්‍රතිඥාන්තයේ දේවල් යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව හේතුවාගෙන ගෞරව දීතුවාගෙන, දක්ෂිය දීතුවාගෙන, ඒකාන්ත විශ්වාසයේ දීතුවාගෙන බුදුගුණ දී කරනවා. ධම්මගුණ දී කරනවා. සබගුණ දී කරනවා. සිල්ලුතුන් ගුණ දී කරනවා. මේ සීතිවිද සීතිනේ මාතරින් තුන්ව සීතිවිද නයි. ඒ මාකුසාද ඒ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ, සියලු ගුණ මේවා සිහි කරන්න සිහි කරන්න චිත්ත සංකාමය පිළිබඳ වෙනවා. මෙලොව කියන පුදුම අනුසාරක ගලාගෙන ඉඳ පටන් ගන්නවා. ඒ සිහි කරන සිහි කරන වාරයක් පාසාම චිත්ත සංකාමයේ පිරිසිදු වෙනකොට වස්තු රූපය පිරිසිදු වෙන හොඳ වස්තු රූපය. වස්තු රූපයේ පිරිසිදු වීම නිසා වේදාතුව පිරිසිදු වෙනවා. වේදාතුව පිරිසිදු වීමෙන් සකල කාර්යයේ පිරිසිදු වීම ඇතිවී නිරෝධී රූප කලාවක නිරත සංකාරය. සමාධිලා සෝදාබාධ පවා සංසිදෙනවා. දැන් අද කාලයේ තේරවන්නේ පිළිකා රෝගද හෘදේ රෝගද ප්‍රස රෝගද මේ දේවල් මේවා සංකල්පයෙන් පවා ඒ නිරෝධ රූප කලාව උපදින හේතු වෙනවා. එතකොට නෙමෙයි. සැපෙන් නිඳ යනවා. සැපෙන් අවදි වෙනවා. නපුරුෂයෙන් ලෝකෙ යනවා. දෙවියන්වත් ප්‍රිය වෙනවා. මිනිස්යන්වත් ප්‍රිය වෙනවා. දෙවියන් ආරක්ෂාවක් සැලසෙනවා. එවාගෙම අවිරාවද වසවිද දිනි අවි මේ විපස් විපස් කරගෙනවා. මොහොනේ වාගේ තහපත් වෙනවා. හිතේ සමාන ශක්තිය වැඩි දියුණු වෙනවා. කොටින් කියනවා නම් මරණාසන්න මොහොත දක්වාම තේන්තිමත් ජීවිතයක් ගත වෙනවා. දෙලොව වශයෙන් මෙසේ ලැබුණත් සතර ගමනේදී පිට සාපරක නූපදින්නේ කියනවා. සියත නිකුළු නොරන්නේ කියනවා. අද ගොනු දෙවි උම්මාසක මන්ද බුද්ධිකෙක් කෙනෙක් වෙන්නේ කියනවා. එවාගෙම දුර්භාග්‍ය නොවන්නේ කියනවා. බොහොම වාසනාවන්ත පුණ්‍යවන්ත කෙනෙක් කියනවා. උපනුකන්තන කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. යම් කාලයක බුදු කෙනෙකුන් පහළ වුණොත් ඒ බුදුවරයන් වහන්සේ තමන් ඒක සොයාගෙන යනවා. එවා මෙන්න වාම ධර්මය අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. මේ ආදී විශේෂාංශස් මෙලවක් කරුණක් ලැබෙනවා. ඒකා කරුණක් යනවා දේශනා කළා. මේ බුද්ධ ගුණය, ධර්ම ගුණය, සංඝ ගුණය කියන ගුණ මේවා ආවර්ජනා කිරීමේ දින සත්තාන විසුද්ධිය සත්‍ය සංකාර සෝධනයේ සුද්ධියේ හේතු වෙනවා. පිරිසුදු වීමේ හේතු වෙනවා. එවැගේම ශෝක පරිදේවාන සමතික්ෂණාවේ ශෝක පරිදේය කියන මේවා ඉක්මවා යන්න හේතු වෙනවා. දුක්ඛ දෝමනසානම් මත්තමාවේ කායික දුක් මානසික දුක්න ඉක්මවා යාමට හේතු වෙනවා. ඥායයන් අධිගමාවේ සතර මාර්ග ඥාන පරිණාම ලබන්න හේතු වෙනවා. නිබ්බානස්ස සති විහාරයේ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා. මෙන්න මේ විදිහට සාධුවක් යනවාගේ මේ අනුත්තරේ ධර්මය කවිතව දේශනා කළා. දේශනා කළ අවසානයේදී ධාතා තුනකින් මේක සම්පූර්ණ කරනවා. යේගස්සන වරං රද්ධා සමනංච අනුත්තරං ලාභානුත්තරං රද්ධා සුඛානුත්තරේ රසා උපස්සිතා භාවිතරිවේ භාවයන්ති අනුස්සතිය විවේක සතිකම් යුක්තං තේමං අමස්සගාමිනං අපමාදිකම් විසාමික කාසීල සම්මුතා තේ කාලේන පස්සෙන්ති යස්ස දුක්ඛං නිරුද්ධේති මේ ගාථා තුනේ මේ සඳහායේ සම්පෙන්නේ කොට පහදා දුන්නා. මේ දක්ෂින වරන් රද්දා යම් කෙනෙකුට මේ දැකීමෙන් උතුම් දැකීම වූ දර්ශනාලෝකයේ ලැබුණා නම් එවාගෙම සාමාන්‍යෝත්තරයක් ලැබුණා නම් ලාභාන්‍යෝත්තරයක් ලැබුණා නම් සිතාන්‍යෝත්තරයක් ලැබුණා නම් පාරිචාරිකාන්‍යෝත්තරයේ දිනිතා සිටියා නම් අනුස්සතාන්‍යෝත්තරයක් ලැබුණා නම් තේනම් අමත ගාමින මේ අනුත්තරය ධර්මහායේ ශේම භූමියට නිර්වාණයට යන මාර්ගයක් වාටපත් වෙනවා අප්‍රමාදේ සමුදිතා ඒ අත්ෝ එළඹ සිටි සීනෝණිය යුක්තව සතුටෙන් ජීවත් වන්න වෙනවා. මේ ප්‍රකා සැම සුදුසු නෝනින් කටයුතු කරන්න වෙනවා. සීල සංහතා සීල සංවරයක් වෙනවා. ඒ කාමයේ සත්‍යයෙන් ක්‍රියාපදියුක්තා විරුද්ධේති යම් කෙනෙකු දුක් නිරෝධය වෙනවා නම් ඒ සාංශ නිර්වාණ ධාතුවල සුදුසුතාවය සමිනවා කියන එක මේ ගාථාවලින් දේශනා කළා. දැන් අපි කලකාගාරණු අප ඒකෙන් මේ අනුත්තරේ ධර්ම පිහිටුවා ගන්නට අපේ සිිතේ අනුස්ථාන ඇති කරගන්නේ කොහොමද කියන්නේ. අපි සසල පිහිටවල පිහිටවන හොඳක් දෙකක් ලබාගෙන තියෙනවා. මේ ඇත්තට අපි ආරාධනා කළ දෙයකට ඕනේ මගේ දෙනකට දකින්න ලැබෙන ලැබෙන හැම දෙයකදීම මට කුසල් සිතින් යුක්තව හේනුනේ ලැබේවා කියලා අපි ඇත්තට ආරාධනා කරන්න ඕනේ. අපි බොහෝ සතර කුසල් කරලා යනවා කහන්න පුළුවන් විතරක් ලැබෙන්නේ. අපි දෙසවනට ආරාධනා කරන්න ඕනේ, අවිචාර කරන්න ඕනේ. දෙසවනෙන් අහන්දා ලැබෙන හැම දෙයකදීම මම කුසාවේ පහල කරගන්න ඕන පහල වේවා කියලා අවිචාර කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ලැබෙන ලැබෙන හැම දෙයකදීම යෝනිකෝ මනසකාරේ පහල කරගන්න ලැබේවා කියලා අපි අවිචාර කරගන්න ඕනේ. එවැන්ගේම අපේ මුළු ජීවිතේම සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම ඇදෙට පහත්වා ගන්න නුවණ පාන වේවා කියලා විශ්වාස කරගන්න ඕනේ. එවැන්ගේම අපේ දැක දෙපා හේතෝ ලක්ෂණ සෑම උපස්ථානයක්ම සත්නාත්‍රයේ උපස්ථානයක් වේවා කියලා අපි අනිස්කාර කරගන්න ඕනේ. අපේ නිින්දෙන් අපි දෙවිසින්න අවදියෙන් හැම වෙලාවකදීම අතනඥාන ගණන දේශනාවක් ආවේ අපේ සිතට බුදුගුණ සීලේවා දාන ගුණ සීලේවා සංගමන දිනේවා සියමුණ දිනේවා කියලා පිසුත් ආරාධනා කළා කියන්නේ මේ වානුගමනයේ කිරීමේදී අපි ලබාගත මේ පුණ්‍යාත්මේ ජීවිතයේ කිරෙන් පුරවාගෙන අර පිරුණු කල්යක් වාගේ කිරෙන් පුරවාගෙන මෙලව කැමතිගෙන මෙලව මඟකරණයවත් නොලැබුණොත් නියම දක්වාම සුගතිගාමීව භවයෙන් භවයට කැමතිම ජීවිත ගෙවාගෙන නමිත දුක් අනාත්ම ත්‍රිලක්ෂණ තේසියෙන් දුක්ඛාරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර දුක් යවන් කොට අජරාමර සාන්ත නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු උපනිශ්‍රේ වෙනවා. ඍෂාමේ උදාකතන අභිනව වර්ෂ කාලය තුලදී මේ ගම් ප්‍රදේශයේදී මේ නගර ප්‍රදේශයේ මේ ලංකා ප්‍රදේශයේ කිසි තැනක ප්‍රාණඝාතයක් නොම වේවා කිසි තැනක අභින්නාදානයක් නොම වේවා පිටතැනක කාම මිත්‍යාචාරයක් නොන වේවා පිටතැනක බොරුවක් නොකිය වේවා පිටතැනක පුරාපානයක් සිද්ධ නොවේවා පිටතැනක තේලාම්බක් ඇති නොවේවා පිටතැනක පරුපත් පරුපත් සෝමාරුවක් නොවේවා පිටතැනක නිෂ්ඵල කතාවන් ඇති නොවේවා පිටතන තමන්ගේ දේට ආසා කිරීමේ අවිද්‍යාව පහළ නොවේවා පිටතන පිටතන කෙනේ ක්‍රෝධීර්ෂා පහළ නොවේවා පිටතන නිසුදු නොගන්නේවා සියලු දෙනා සමුදි දුව දාන සීල භාවනාවේ කුසල් අවිස්කාර කොටගෙන උදාකත් කරන වර්ගය පුණ්‍ය වර්ගයක් පාරමී වර්ගයක් ධර්ම වර්ගයක් වාසනාරාස වර්ගයක් බාහිර පමුණවා ගන්න අවිස්කාර කෙරෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු දැන් මෙතෙක් කියලා පින්තුන් මේ ධර්මවල සවන් දුන්නා. මම එතුණා මුලින් සඳහන් කළා වගේ කිසි කෙනෙක් නැගිටින්නේ නැති ආවම මේ බල සබයට හඳුන් දුන්නා කියලා. දැන් මෙතේ අපි මේ බණ ඉන්නේදී අපේ සංකාන තුල පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප, උපාදාන රූප යන මේ නාම රූප ධර්ම කියන්නේ ඒ ඒ ධනවසනේ අක්ෂරයන් පාදා සත්ව කමලක ජනු අදු පුරන්නා මේ දිවි දිවි විද්‍යා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර නිතර දෙලිපෙරිය කලකනා දුක්ඛයි. කැමති කැමති නැතුව ඇතිවෙන අනත්තයි. පිළිපොඳයෙන් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප කියන්නේ සීලන සංකත සංසාර විපරිණාම ස්වභාවයෙන් යුක්ත ගමින් දුක්ඛාර සත්‍යයි. ඒ දෙක ඇති කරන ආධුන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. එය දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව නිස්සන්න විවේක ආසංක සමතාත්ම දුක්ඛ දැරීමේ නිරෝධ සත්‍යයයි. නිවන ආબોධ කර ගැනීමට වැඩි හේතු වෙන නිර්වාණ හේතු දර්ශන අභිප්‍රත්‍යයෙන් යුක්ත වන ආර්ය සත්‍ය මාර්ගයේ මාර්ග සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු සසුනේ බුදු මහරහතන් වහන්සේලා දිගු කලක් පුරෝ පාරමී දෙනේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමහා මහ නිවන් ලැබියා සතර දුක් කාරණේ කොට දෙලෙස් නිවන නිවන් සාංශ නිවන සරිතේ වදාළ බුදු පදේ මුළු මහානාථන් වහන්සේලාට සිතින් කලින් වචනින් සමසල්යාපේ ගෞරවාකාර උත්තමාද නමස්කාරය වේවා අපේ ජීවිතයේ පූජා වේවා අපරද මුළු ජීවිතේ පුරාගත් වන සෑම කුසලයක් පාරමී බාටපත් වේවා සතෝ සතෝ බෝධියෙන් සුරතේ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ වේවා කියලා අනිසං සබා ගන්නවා